තේරුම් ගන්න පුළුවන් වුණා. ඒත් එක්ක කාර්යයන් කියන්නේ වේදනාව පටන් ගන්නවා. හිත අරමුණෙන් අරමුණෙන් හිත ජීවිලා ඉතින් අරමුණ ජීවිලා කියලා සාමාන්‍ය සමාධියක් නෙවෙයි කිස්පවුත හිත වැඩිලා වෙනවා සිතුවිලි ගලාගෙන යනවා ඒ සමග වේදනාව මතුවෙනවා වේදනාව මතුවේ මතුවෙනා මතුවෙනා එකම පරිදි වේදනාවේ උගලන්ට බැරි තැනට යද්දී දවල් කරපු ධර්ම දේශනාව හිතට දවල් මුලින් තේරුම් ඉන්න නිසා ඒ ධර්ම දේශනාව මතක් වෙනවා වේදනාවක් එනකොට සුදුදේ වූ වේදනාවක් වෙනවා හිතෙන් විතර ගන්න ඒකට සාදර වෙන්න කෙනෙක් මතක් වෙන නිසා අර වේදනාව උගුලාගන්න දැඩි වී අදුර ගැටෙද්දී උගුලාගන්න පුළුවන් වෙන කර්ම තුන වේදනාව මේ උග්‍ර වෙද්දී වීර්ය සිහිය තිබුණ නිසා ඒක උගුලාගන්න පුළුවන් වෙනවා ඒත් එක්ක වේදනාව නිමි ඒක අදලා අදලා ඒක මොකද වේදනාව නිසා වේදනාව සෙයින් සැහැල්ලුවක් සිදුව දැනෙන. ඒ වගේම ස්වාමීන් වහන්සේ පිට ඉස්සරලා කාර්යයන්දී ඔබ වහන්සේ දරා ධර්මදේශනාවේදී කරපු මේ වේදනාව පිළිබඳ විස්තරයක් අද්දක්කා කියලා වගේ මතකයක් තිබුණා. ඒ අපිට යන්නේ මහාපරිසුද්ධි වේදනා ප්‍රසනාව වගේ ධර්මදේශනාවක් විදිහට කරන වෙලාව. එතෙන්දී ශරීරයේ ඇද කොඳුනාරකී කවදාවත් වේදනාවක් නොවන විදිහට තමයි කොඳුනාරකීය විමුක්ත පදවීමෙන් ඒ වේදනාව එතකොට ඒ වේදනාව තේරු වේදනාව පිළිබඳව බලාගෙන මොකද වෙන්නේ කුඩු කුඩු වෙලා ශරීරයේ අනිත් පැන්වල වෙන සෙලී විඳින්න වේදනාවක් කුඩු වෙලා කුඩු වෙනවා ඒක නැත්නම් එදා ඒ වේදනාවෙන් පිට බැහැර වෙනවා ඒක සමිනුස ඒ වගේ කරදරයක් අපට වෙනවා ඒක සිහිනේ අයින් කරන්න පුළුවන් ඉතින් මම හිත කියන බන වැඩක් වෙන එක නෑ හිත වේදනාව ගැන කියන්නේ. හිත තියෙන මේ ආචාර්යන් වහන්සේ කියනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අතරමැදින් අදුක්කම සුඛ වේදනා අල්ලන්නේ ඒකෙත් ඇලෙන්නේ නැතුව කියන එක තමයි හිත කියන්න තියෙන්නේ. ඉතින් ඒක එක එක පැති වලින් බලන්න ඕනේ කොයි දේ වුණත් යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. හිලිම මූණ දිලා බලන එකයි තියෙන්නේ. නිසා වේදනාව කොහොමඩක්වත් කියන සාමාන්‍ය විහිළුවට වගේ කියනවා. මේ ප්‍රසූත වේදනාව කාන්තාවක් දරන මවක් දරන ප්‍රසූත වේදනාව විතර අමාරු වේදනාවක් මුළු ජීවිතේම නෑ කියලා. පුරුෂයෙකුට දරන්න බෑයි කියලා කියනවා. ඉතින් ඒක විඳපු කෙනෙකුට මේ පොඩි මధుරයේ කණේක මොකක්ද අපා? මේ අලියකට ඉන්දියාපැත් තිබ්බට ඕක මහා ගානක්ද අලියක්. ඕක නිකන් හැම්බෙලා යනවා. ඒ නිසා ඒ විඳපු එකත් එක බලනකොට මේක මේ නිවනටනේ. මේ පොඩි දෙයකට නෙවෙයි නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් අර තමන්ගේ මේ ප්‍රතිශක්තිය වඩ아가න යනකොට වේදනාව පිළිබඳ නිකන් ආරාධනා පූර්වක ගතියක් එනවා මරණ වේදනාවක් දැම්මම එනවනම් මරණාන්ත වේදනාවනේ අපි ඔක්කොම කරන්න දෙන්නේ සෝවන් වෙනවා කියලා කියන්නේ මරණාන්ත වේදනාව හත් සැරයක් දකපුවම සත්‍ය කර්තපරම ඉවරයි. කොලංකොල කියලා කියන්නේ ආ දකින්නම දෙයක් නැහැ නිසා මේ සෙල්ලම අපි මේ සැලසුම් කරලා තියෙන්නේ මරණ වේදනාවත් එක්ක කොච්චර දුරට ලං කරලා තියෙනවද කියන එක. හොඳටම ලං කරපු එක නම් මරණයට බයයි. මරණ වේදනාවට මේ සාමාන්‍ය වේදනාව මට්ටමේ බය කෙනා මරණය ගැන හිතනකොට බය වෙලා මැරලා ඉවරයි. ඒ නිසා මේ කරන්නේ දෙකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඔසෝලා ඔසෝලා ඔසෝලා ඔසෝලා ඔසෝලා වේදනාව මරණ වේදනාව ගන්න ගන්න ඕනේ සාමාන්‍ය හුස්ම ගන්න ගන්නට වගේ ගන්න පුළුවන්. ඒ නිසා මම ඉස්ලාම් වාඩි වෙච්ච වෙලාවේදී මට මතකයි මේ නුවරදී ඒ පාටිමා රිට්‍රීට් එකේදී මොණින්දු ජීතුමා ඉංග්‍රීසියෙන් කිව්වේ මට එච්චර තේරුන්නේ නෑ. එයා කිව්වා මරණ වේදනාව විදපු දසර පහුවෙන්ද තමයි කිව්වා සෝවන් ඥානෙ හම්බෙන්නේ. එතකන් මේක උස්සන්න ඕනේ. ඒක මේක දැරීමේ ශක්තිය ටික ටික ටික ටික උස්ස උස්ස උස්ස යනවා. ඒකට Tamanට හොඳටම තේරෙනවා භාවනා ප්‍රගමනයක්ද නැද්ද කියන්නේ. ප්‍රගමනයක් කියන්නේ බෙන්දට වැඩි වේදනාවක් එනවා. හැබැයි ඒක පිටිමත් වෙච්ච ලොකු මේ ආත්ම නිෂේධනයක්වත් චිත්ත වික්ෂෝපයක්වත් නැහැ. ඉනින එක කාගෙන කාගෙන යන්න පුළුවන්කම තමයි තියෙන්නේ. ඒක නිසා වේදනා විජය කියලා කියන්නේ කවදාකවත් වේදනාවක් නැති ලෝකයක් නෙවෙයි. පැමිණෙන පැමිණෙන වේදනාව පැමිණි දුක් පැණි 10යි කියන අදහසින් දරා සිටීමේ ශක්තිය. ඊට පස්සේ ඒකට වේදනාවට බෑ අපිව නලවන්න ඇවිල්ලා. හරි පුළුවන්න්නේ ජීවිතය සහ කාය දෙක තර්ජනය කරන්නට. ඒ නිසා කියනවා සද්ධාදී ඉන්දිය ධර්ම වඩන්න නම් කාය ජීවිත নিরপেক্ষව වාඩි වෙන්න කියලා. මගේ කාය තියෙන්නේ තිබේවා ජීවිතයේ තියෙන්නේ තිබේවා මම මේ සීලය කඩා ගන්නෑ මම බුද්ධ ධම්ම සංඝ කරේ ශ්‍රද්ධාව වෙනස් කරන්නේ පැමිණි වේදනාව දරාගෙන යන්න ගියාම පුදුම මේ ගැල්වනයිස් විල්ලක් පුදුම රේන්ෆෝස් විල්ලක් ඇතුළත එනවා ඒක කිසිම සන්නාහයකින් ගන්න බෑ කිසිම බේතකින් ගන්න බෑ කිසිම දැනුමකින් ගන්න බෑ ඇතුළෙන්ම එන්න ඕනේ ඒක සඳහා උරගාන්න ඕනේ වේදනාවත් එක්කම තමයි වේදනාවත් එක්ක උරගාන්න උරගාන්න ඇතුළත වැඩෙනේ ශක්තිය වෙන වෙන මොනම උපක්‍රමයකින්වත් ගන්න බෑ ඒ නිසා ඒ සර්වඥාන්සේ දුෂ්කරක්‍රියා කරන වෙලාවදී බුදු වෙන්න ඉස්සෙල්ලා ඒ කරපු ටික ලියලා තියෙනවා කියවන්න කම්මැලි. චූල සීනාද සූත්‍රයේදී කියලා තියෙනවා සබ්බේ නෑ. ඒ තරම්ම මේ ඒකල අහක දාලා නෑ ඒක. කියලා තියෙනවා මේ වැඩේ උඹලට ඊට පස්සේ කරන්න ඕනේ නෑ. මම උඹලට මේ සුඛ ප්‍රතිපදා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මම මේ ටික කරා කියලා. ඒත් එක බනෝට එකෙන් 16 එකක්වත් අපි විඳලා. මේ <clears throat> උන්වහන්සේ ගත්ත ඒ මේ ආර්ය මේ උත්සාහයෙන් 16කක්වත් අපි විඳන. ඒ නිසා අපි හිතන්න ඕනේ මේක මේ හැකි වෙලාදී මේක ඔක්කොම ටික ජරා කත්තොත් ඔක්කොම ටික හරහා ගියොත් ඊට පස්සේ බෑ කාටවත් ඇවිල්ලා අපිට බය කරන්න තරම් තෝ මරන්නම් අනම්මනම් කිය මරපන්. එන්නේ ඉස්සලා දීලා දාන්න කයිද. නිසා වේදනාව තමයි ඇත්තටම ඔය කායනුපස්සනාවෙන් අපි පන්නරේ තියාගෙන යන්න හදන්නේ වේදනානුපස්සනාවට ඒක මේ ගලපන්නේ මරණ වේදනාවත් එක තමයි. ඒක තමයි අපි දැන් තර්ජනය කරන දකින්න අකමැති කල්පනා කරන්න අකමැති බය. වේදනාවන ප්‍රශ්න අධිකේ යන යන එකන මරණයේ උදේවත් කරනවා දවල්වත් කරනවා වගේ වැඩක් වෙනවා. එතකොට ඒක මහා ඒකෙන් අපිව නටවන්න බෑ. මරණයත් එකයි ජීවිතයත් එකයි දෙකම සමාන වෙන තරමට වේදනාවන ප්‍රශ්න වැඩිෙනවා. Thank you. ඔය එකදි වෙලා තියෙන ඒ ඉම්පෝස් කරපු දුකක්ද වෙච්ච දුකක්ද කියන එක විතරයි ඒකට තියෙන එකම චේතනා මේක පැමිණිච්ච දුකක්ද ඉල්ලලා ගත්ත දුකක්ද ඉල්ලලා ගත්ත නම් අත්ත කියලා මතන්න. ඒතරද චේතනාව තියෙනවා මේ ඡන්දයක් තියෙනවා. ඒක සෑඩිස්ටික්මයි. ඒක මේ මේක බුදුහාමුදුර අනුමත කරන්නේ. නමුත් මේ ආවේනික දුක් කියලා જાත් තියෙනවා. නිකං කරන්නේ මතුවෙන දේ. ඒකට දරාණේ දිල්ල 7 කිලෝමීටර අනේ මොන දේ වුණත් මේක ඒක වළක්වන්න කවුරක්වත් නැහැ. ඒක සතුටින් දරනවා. මගහරවන්න යන්නෙත් නැහැ. වෛර කරන්නෙත් නැහැ. ඒක සතියෙන් ඒක දන මුණ දෙනකොට අපිට මේ පළවෙනි පන්තියේ ප්‍රශ්න පත්‍රය වගේ නෙමෙයි දෙවෙනි ප්‍රශ්න දෙවෙනි පන්තියේ ප්‍රශ්න පත්‍රය සරයි. දෙවෙනි එකට වැඩිය තුන්වෙනි පන්තියේ ප්‍රශ්න පත්‍රයේ තරයි නමුත් ඒ සහතිකයේ පළවෙනි පන්තියට වැඩිය හොඳයි. එහෙමයි අපි අමාරු අමාරු ප්‍රශ්න වලට යන එකනේ විශ්වවිද්‍යාලයට යනවා කියලා කියන්නේ. ඉතින් එහෙමනම් අපිට කීතාගෙන එකේ පන්තිය නතරලා නිකන් ඉන්නවා. ලේසි ප්‍රශ්න හරියන්නේ. ඒක නිසා වේදනාව පැමිණෙන පැමිණෙන වේදනාවට මුහුණ දීගෙන යනවා කියලා කියන්නේ කවදාකවත් ඉන්ෆ්ලික්ටඩ් පේන් එකක් නෙවෙයි. කවුරුහරි පටවපු පනවගත් එකක් නෙවෙයි. පැනවිච්ච දෙයක්, පැමිණිච්ච දෙයක්. ඒකයි සිංහල තේරුමේ මට හරියට මතක ආසකන දේ පැමිණි දුක් පැනිරහයි. Taman කරා පැමිණෙන දුකට අඳලා මොනෝ කරන්නේ? වළක්වන්න බෑ. ආයෙකට පැනිරහයි කියලා සතුටින් මූණ දුන්නාට පස්සේ පුදුම වීරත්වයක් තියෙනවා. ඒක මම දකින්නේ ඔය මැද්දුම් බණ්ඩායි කතාවේ තමයි. මැද්දුම් බණ්ඩායි ලොකු බණ්ඩායි පොඩි දරුවයි මේ මොන මැනිකේද මට මතක නැහැ. හතර දෙනා මරණ තීන්දුව කරන රාජ දඬුවමක් වගේ. ඊට පස්සේ අම්මා බලන ඉඳන් දරුවෝ ටික කපනවා. ඉතින් ඒක නිසා ලොකු බණ්ඩ තමයි අල්ලගන්නේ. අල්ලනකොටම ලොකු බණ්ඩ අම්මේ කියන බය වෙලා ගිහිල්ලා හරි පිටිපස්සේ එල්ලෙනවා. ඒක මැද්දුම් බණ්ඩ කියනවා අයියා හරි මේ ඇලේපොළ પરම්පරාවෙන් අපි. උඹට බයද මම මැරෙලි පෙන්නන්න. අපි අප්පච්චිගේ නම නැති කරන්න එපා. ඊළ ගහලට ගිහලා කියනවා මම මේ තිසරණ සමාධිය මේ සී කරලා පන්සිල් පද කියනට එකපාරෙන් බෙල්ල කපං ඈ. කෙලෙල බෙල් තිර කියන මම අල්ලන්න දරලා කපනවා කියලා. තී පැමිණිච්ච දුක ලොකු බණ්ඩ පැනලා ගියට පොඩි බද්දු බණ්ඩ කරපොදී මූණ දුන්නා. ඉතින් මැද්දු බණ්ඩ ජාතික වීරයෙක් වුණා. ලොකු බණ්ඩත් මරුන් කෑව ජාතික වීරයෙකුනේ නැහැ. ඊ විලාවේ වළක්වන්න බෑ රජුරෝ එතන පත්‍රිපී ඉඳලා බලාගෙන ඉන්නේ. ඒ විලාවේදී අඬාගෙන මරුණත් එකයි. <laughs> සෙල්ලමක් දාලා වචනයක් දීලා කියලා මරුවත් එකයි. ඒ මරණ දනුවට පත්‍රිච්චි කෙලිකාරෝනේ මරණදඬුවටපත් කරන්නේ. උගා කළා මරන්න දෙයක් නැතුව දවස් හතක් කරුවල කාමරේ දානකොට ලේබඩ ගිහිල්ලා කන්න පොඩ නැතුව මැරිලා ඇදගෙනලු යන්න ඕනේ වෙන්නේ වැලිගෝණියක් වගේ. ඔක්කොම මැරිලා ඉවරයිලු අත් දවසේ ඉඳිසලා. එළිය සෙල්ලම් කරනකොට නම් අනිත් තුන් හතර දිනක් මරණ තරමට වේරින් තමයි කරන්නේ. නමුත් මරණයට මුහුණ දෙනකොට ගන්න දෙයක් නැහැ. මුසජනාති කියන්නේ එහෙම කන්නේ මරණ චිත්තක්ෂණේ චරිමක ආස්වාස පස්සාපි ඥානතෝව නිරුද්ධං ආස්වාද අන්තිම ආස්වාද ප්‍රසවාසය දැන දැන දැක දැක පිට නිකුත් වෙන්න දෙනවා නම් ඒක තමයි රාහුල කුමාරට කියපු උපදේශය. එනිසා මේ මහායාන බුද්ධහගේ මේක අමුතු තාලෙට කියනවා. මේ වගේ වෙලාවේ හඳ පායලා තියේදී සංඝයා වහන්සේලා සක්මන් කරනවලු. නායක හම්දුව සක්මන් කරනවා. අනික් කට්ටිය සක්මන් කරනවා. සක්මන් කරනකොට මේ එකිනෙකට කතා කරන්න බොහොම කවුරුන් කරනවා. නායක හම්දුව නැත කරලා ඇහුවලු මේ නමලා මේ මැරෙන හැටි දැකලා තියෙනවා. ඊට පස්සේ කිව්වලු මේ එහෙමයි ස්වාමීන් වහන්සේ කොහොමද මැරලා දැකලා මම වැටිලා මැරනවා දැකලා තියෙනවා. නානා ප්‍රවිජේ මැරලා දැකලා තියෙනවා. ඒක ඔළුවේ හිටගෙන මැරලා දැකලා තියෙනවා. ලොකු ආන්දරණ නැහැ කියලා. එහෙනම් පොඩ්ඩක් බලාගන්නකෝ කියලා. ඔළුවෙන් හිටගත්තලු නරක. කෙනේ හම්තුරු දන්නවද පොඩ්ඩකෙන් මැරනවා කියලා ඒකෙත් පොඩ්ඩක් සෙල්ලමක් දාලා බල්ටියක් ගහලා මැරනවා. නැතත් මැරෙනවා. නැතත් මැරෙනවා. ඔය මේ මේ කතාවේ තියෙනවා මේ මේ අනාථපිණ්ඩික සිටුමාගේ බාලදුව සුලසුමනාව මේ මරණ මෙහිදී අනාථපිණ්ඩික සිටුමා කොහෙද ඈතක ඉඳලා එනකොට මරණාන්තිකයි. ඇවිල්ලි වල බානකට කරුවල කාමරේ ඉන්නේ. ඒ කියන්නේ තිඹිරි ගියලා. ඒ කියන්නේ අන්තිමයි. ඉතින් දැක්කට පස්සේ තේිනවා අනේ ලොකු දුවල දෙන්න නම් කල්ටි විවාහත් කරලා දුන්නා මෙයාට විවාහයකුත් නැහැ. ගෙදර වැඩ ඔක්කොම කරගෙන හිටියා. ඔළුවටත් තියලාලු අනේ දුවේ උඹට මොකද වුනේ කියලා නෑ මොකක්වත් නෑ මල්ලි කිව්වා. ඊට පස්සේ ගිහලා උඹට හිතට බයයිද දුවේ කියලා. නෑ මල්ලි බයක් නෑ කිව්වලු. උඹට වේදනයිද දුවේ නෑ මට වේදනාවක් නෑ මල්ලි කිව්වලු. එමෙන්න. හිතුවගත්තලු සිටුසුමානී මේ මනුස්සයාගේ මේ මාව අඳුර ගන්න බැරි තරම් සීවිකල් වෙලා. ඒකනේ මට මල්ලි කියලා කතා කරේ කියලා ඊපස්සේ ආදාහන ඔක්කොම කටයුතු කරලා බුදුහාමුදුරු ගාවට ඇවිල්ලා බකන් නිලාවෙන් ඉන්නවලු බුදුහාමුදුරු ගාන කියලා කතා කරන්නේ නැතුළු අනාථ පිටිසුතුමා බුදුහාමුදුරු වෙහෙස වෙයි කියලා. ඉන්නකොට ඉතින් බුදුහාමර දන්නා මේ විඳ ගන්න බැරි දුකකට තමයි ඉන්නේ කියලා. මොකද සිච්චුමා කියලා අනේ ස්වාමීන් වහන්සේ මට ඒක හොඳම බඩපිසි මුරතල්ම කෙල්ල. සුදුසුම නාම අපරන්. මොනවද ඕකෙදී දෙයක් නැහැ. උපදින ඔක්කොම මැරෙනවා. ඉතින් ඒකේ කියලා කියන්නේ නෑ සංසය ඒක නෙමෙයි ප්‍රශ්නේ මේ දුව අනික් කටට බොහොම කීකරු සංගෝපත්තන් කරන මරණ විලාදී ජීවිකල්මයි. ඉන්හා මම මේ ඔබ වහන්සේට නොකිය ඉන්නේ අනේ කොයි වගේ තැනක ඉපදිලා ඉන්නවද කියලා මට සැකයක් තියෙනවා අනිවාර්යයෙන්ම යක්ෂ නිකායක නිකායක යක්ෂ නිකායක තමයි උපදින්න ඕනේ මොකද ජීවිකල්ය. මේකල නෑ දැන් තුසිතේමානේ පුදුමාකාර විශාල විමානයක බොහොම සන්තුසිතව වාසය කරනවා කියලා. දැන් සිත්සුමට නෑ බෑ කියන්න බෑනේ බුදුසන්නාසි කියන එක. ඇයි එහෙම මේ ජීවිකල්ුණයි කියලා ඊට පස්සේ කවලු මේ මම මේ දුරින්දලා ආවේ එනකොටම මම ඇහුවා අනේ දුවේ මොකද උඹට උනේ කියලා මට මොනවත් නැහැ මල්ලි කියලා මට මල්ලි කියලාම කතා කරා ස්වාමීන් වහන්සේ. උඹට බයද කියලා ඇහුවා නෑ බයක් නෑ මල්ලි කියලා කතා කරා. ඒ වගේම උඹට සැක තියනවාද කියලා ඇහුවා ඒකත් නෑ කියලා මල්ලි පැහැදිලිව මට මල්ලි කිව්වයි කියලා. බුදුරණන්සේ කිව්වා ඔය උඹ දුව කියලා හිතාන ඉන්නේ මේ ජාතකයේ සම්මතයටනේ. උඹලයි ගෙදර චූල කාල සෝවාන්. උඹ සෝවාන්. චූල සුභා සුභද්‍රාව සෝවාන්. චූල සුබද්දාව සෝවන් මේ සුමනාව සකදාගාමි. ආර්ය විවරේ බannකොට සකදාගාමි කෙනාට අනික් කට්ටියලා නංගිලා බයිලා තමයි. ඔය යන්නේ ඉස්සෙල්ලමට හින්ට් එකක් ගැව්වේ උඹ උඹේ වැඩක් බලාගනින් කියන්නේ. මම මේ මැරෙන වෙලාවදී උඹට කිව්වේ උඹල ඔක්කොටම වැඩි මම උඩින් ඉන්නවා කියලා හැබැයි මෙතෙක් කිව්වේ නෑ මොකද ඒක කත. මේ මරණ වෙලාවේදී ඒ සෙල්ලමට අරගෙන කිව්වා මල්ලි වැඩක් බලාගනින් ඔය එක එක වැඩ හරියන්නේ භාවනා කරපන් කියන්නේ. එතකොට සිටුතුමාට ලොකු සතුටක් ඇති වෙනවා මේක ඇත්තටම ජීවත් වෙද්දිත් බඩපිසි මැරෙන කොටත් බඩපිසි මැරෙන කොටත් විනෝදෙන් මැරෙන්නේ නිසා මුළු ජී මුළු ත්‍රිපිටකේ පුරාම කියලා බලනකොට පේන තියෙන්නේ මේක මහා ලොකු සිලිලාරයක් කරගන්න එපා මේක මහා ලොකු නිකන් හුදු මාරුවක් විතරයි නිවන් දැකලා හෝ නැතුව හෝ ඒක නිසා මේකට බයෙන්නේ අපි මේ ඔක්කොම සෙල්ලම් ටික ඒක නිසා කියලා තියෙනවා ජීවත් වෙන මිනිස්සු අපි බලන පැත්තෙන් මරණය කියලා කියන්නේ අන්තිම දරුණුම ව්‍යසනය. ආය මොනවක් නැහැ ගන්නම යින් එහාට වැඩක් නැහැ නේ මේ කරන දිවසියෙම. නමුත් කාට හරි පුළුවන් නම් ජීවිතේ පැත්තෙන් මරණය බලනකොට ව්‍යසනයක් වගේ මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන්න. අපි මේ විඳින වදේ දැනට විඳින කාලෙට වැඩි අමාරුයි කියලා කියනවා. කවුරු හරි මරණය පැත්තෙන් ජීවිතේ දෙයක් බැලුවොත් ආය නම් එන එකක් නැහැ කියලා කියනවා මේකට. ඒ තරම්ම මරණය සැපක් කියලා. මරණදී ඔක්කොම account balance ලා යනවා. ණය අරගෙන තිබ්බත් ඉවරයි. හම්බෙන්න තියෙනවත් ඉවරයි. ඔක්කොම ඉවරයි. account balance වෙන තැන ඊට පස්සේ ඇත්තටම මේ දැන් හෙට උදේට අර වැඩේ කරන්න කියනවා දරුවන්ගේ වැඩ මොකක්වත් නැහැ. ඒකට මොකටද බය වෙන්නේ? ඒකේ ඔක්කොම ඉවරයි. නමුත් අපිට පේන්න තියෙන්නේ නෑ නෑ හෙටත් ජීවත් වෙලා ඒ ඉතුරු දඩුවන් ඔක්කොම විඳගෙන කාගෙන ඉන්න එක තමයි ලොකුම ජීවිතය කියන්නේ. නිසා මරණයෙන් එහා පැත්තට ගිහිල්ලා මරණය පැත්ත බලන්න නම් දැනට යනවා ලෝකේ රිසර්ච් එකක් near death experience කියලා. මරණයට කිට්ටු අයගේ හැම වෙලාවෙම කරන ප්‍රකාශන ලක්ෂ ගාණේ එකතු කරලා තියෙනවා. එකතු කරුවාට පස්සේ හම්බෙලා තියෙනවා එන්ජිනල් ඇරස්ට් එක වෙලා මැරුණා වගේ ඉඳලා 50 ගෝයගේ ප්‍රකාශන. ඒකෙන් 140ක කියනවලු ඒගොල්ලෝ මුළු ජීවිතේ සම්පූර්ණ බෞද්ධ නෙවෙයි. භාවනා කරපු කෙනෙක් භාවනාවේදීවත් නොලැබිච්ච විදිහටම සැපතනකට ගිය කියලා. කිසිම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරලත් නැහැ බුද්ධ ආගමෙත් නෙවෙයි. ඒකෙන් 116ක් විතර National Telegraph magazine එකෙන් ගිහිල්ලා චෙක් කරලා බලලා තියෙනවා. බැලුවට පස්සේ 16ක් විතර ප්‍රූව් කරන්න පුළුවන් තරමේ consistently එකම දේලු කියන්නේ. ඒ අත්දැකීම ලැබපු අය පිළිබඳව පොදු ප්‍රකාශනයක් කරලා තියෙනවා. යම් විදියකට මැරෙනා තරමට කියලා මරණ වේදනාව විඳලා ආපහු ආවට පස්සේ එහෙම කෙනෙක් කවමදාකවත් පණ ඇති සතෙක් විනාශ කරන්න කියලා ඊට පස්සේ ප්‍රාණයට පුතුම සැලකිල්ලක් එනවලු මේ අත්දැකීම ලැබුවට පස්සේ දෙක Tamanට කවදාකවත් කාලකන්‍යයි කියන්නේ ඊට පස්සේ තුන්වෙනි එක කොච්චර වයසට ගියත් අලුතින් ඉගෙන ගන්න ශිල්ප හදාගන්න තියෙන හැකියාව බාධා කරගන්න නැතුව. දිගටම ඉගෙන ගන්නවා. ඒ නිසා අපිට තියෙන්නේ මේ මරණයෙන් එහා පැත්තට ගිහිල්ලා නැත්තම් මේ ජීවිතය දිහා බලන එකයි. මරණයට පස්සේ බලන හැටි. ඒක තමයි ඔය ආනාපානේ නතර වුණාට පස්සේ ජීවිතයක් නැහැ. ඔය හුදුවට බලන් ඉන්න පුළුවන් අලුතින් ඉපදිච්ච බබෙක් මොනවත් දන්නේ නැතුව ඇත්ත එක දල්වාගෙන ලෝකෙ දිහා බලනා වගේ කිසිම අත්දැකීමක් නැහැ දන්නේ. මරණා වගේ තමයි කායපස්සතිය නතර වෙලා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න බලන්න පුඟාවක් වෙලා මොකද වෙන්නේ කියලා. අපි හරි බයයි ඒක. මොකද හේතුව අපි නොදන්න දෙයක් නිසා. නිවන කියලා කියන්නේ කවදාත් වර්ණ ගන්න බැරි දෙයක් නිසා සමහරට නිවන සමහර විට ඒකේ තියෙන්න පුළුවන්. නමුත් දැන් නම් නෑ නෑ නෑම. නිසා ඒකේ තියෙන මොකද්දෝ වටනාකම. ඊට වැඩි වචී සංකාර නතර වෙලා තවත් මරණේ ගැඹුරු තැනකට ගියාට පස්සේ මරණේ හා සමාන ඉසේ චිත්ත සංකාරات නතරලා ගියාට පස්සේ ආපහු මේ ලෝකෙ දිහා බැලුවොත් මේක මොන විකාරයක්ද මේක මොන නාඩගමක්ද මේක මොන රංගපෑමක්ද මේක මොන මායාවක්ද කියලා කවුරු සමතන්නද මේ කරන්නේ අන්තිමට Taman පච වෙනව නේද කියලා ඒ නාඩගම් අතිශෝක්ති සුඛෝපභෝගී නැතුව සාමාන්‍ය ජීවිතයට එන. එතන භාවනාදී කරන්නේ නොමරා මරණ. මරණ ආය පණද. ආය මරණ ආය පණද. ඉතින් මේක අර මරණ කොටසට එනකොට කට්ටිය giderයි. මේක නෙමෙයි අපිට ඕන කරලා තියෙන අමරණීයත්වයේ මරණය බෑ. මතක තියාගන්න අමරණීයත්වයට කවදාකවත් යන්න බෑ මරණය හරහා මිස. අමරණීය කියන්නේ නිවනට මරණීය தත්වයේ හරහා මිස අමරණීය කරන්න බෑ. වේදනාව තමයි යෝධ දෙක අතර මැද තියෙන භාෂාව. වේදනාව හරහා තමයි අපි මරණීය தත්ව ජීවත් වෙtti බුද්ධ විදිහට. ඒ නිසා වේදනාවත් එක්ක ඇසුරේ තුලින් වේදනාව බහුලීගත කිරීම තුළින් අපි මේ මරණයේ තියෙන අර භීෂණය, මරණයේ තියෙන අනිශ්චිත භාවය, මරණයේ තියෙන සියල්ල වෙනස් කරන සුළු ගතිය මේ වේදනාවේ වෙනදාට ගියාට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලන්න. අනිත් දවසේ ඊටත් වැඩිය පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලන්න බලන්න බලන්න අපි මේ අම්මා තාත්තා අපිට දෙන්නේ නැති විදිහ අභ්‍යාසයක් කරනවා. බුදුහාමුදුරුවෝ විතරයි ඒක දෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝ අපි කෙරේ අනුකම්පාවක් තියෙනවා. ඒ නිසා හොරතල් කර කර මේකේ කරන්න බෑ. අපි මම හිතන අමතර ඕවර් ටයිම් පැය කාලක් දාලා තියෙනවා. ඉතින් වටිනවනේ හොඳයි ප්‍රශ්න නැති. ඉතින් වටිනවනේ හොඳයිනේ ප්‍රශ්න නැති. ඒක ඇත්ත ඇත්තට ප්‍රශ්න තියෙනවා නම් ඔහම හැම කෙනෙක්ම ඉඳන්නේ හොඳයි කියලා තමයි කියන්නේ. දැන් ප්‍රශ්න වැඩි වෙන්න වැඩි වෙන්න මම වැදගත් කෙනෙක් කියලා හිතනවා. ප්‍රශ්න නැති තරමට හොඳයි. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අර ප්‍රශ්නේ ආපහු කියලා අපි අතට මේ ගිවිසගෙන ආවේ. මේ ප්‍රශ්න කියන ඔක්කොම මම නැවත මයික් එකට කියන්න වාර්තා වෙන්න කියලා. ඔය මට කතාවට ගියාම මතක නැති වෙනවා. නිසා ප්‍රශ්න නගන එක්කන අයියෙන් නගන්නයි අපි හිතුවා මයික් එකක් දෙන්න ඔක්කොටම. එතකොට මේ මෙවෙන් ගෝසාවක් එන්න ගත්තා. නැත්තම් අපි හිතුවේ කතා කරන කතා කරන මයික් එකද. එතකොට මේ ලස්සන නෑ. එතකොට වැඩ පිළිවෙල. දැන් මේ වගේ නිකන් කයිවාරුව යනකොට තමයි නියමෙට ඒක හොඳට පදමෙන්නේ. අරක නිකන් බොහොම සංවිධානයක් වගේ. නමුත් අර කියන ප්‍රකාශය ඇත්ත තමයි. මම පුළුවන් තරම් ගන්න බලන්නම් සත්‍යය එකෙන් වැඩි කරලා හැබැයි යම්කිසි ප්‍රමාණයකට වඩා බැරි වේ. ඒ කියන්නේ තාම ප්‍රශ්න වැඩි කරන software එකක් හදලා නැහැ තාම. නේ? තියෙන ප්‍රශ්න වැඩි කරන software හදනවා. තව ඉස්සරහට හැදෙන්නේ ඒක තමයි. ඉතින් අපි එන්නේ සාදි මෙතනින් නතර කරමු කියලා මගේ යෝජනාව තියෙන්නේ. තව ප්‍රශ්න නැහැ කියන සංකල්පේ. නෑ ප්‍රශ්නේ මේකයි මම ඒ මෑණියන්ගේ ප්‍රශ්නේ සලකලා අපි ගත් විශ්මත ඇරෙව නැවත ප්‍රශ්න නගනවා විපස්සනා භාවනාවේ සමාධිය අත්‍යවශ්‍යමද කියලා ඔව්. ඒක පිළිබඳව නෑ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. ඒක උද්දජානසි දේශනා කරනද මේ නියත ප්‍රමේය නියත ප්‍රකාශනයක් සමාහිත හිතට තමයි ඇත්ත ඇති ඇතිෙන් දකින්නේ. නමුත් මේ සමාධිය කොටස් දෙකක් තියෙනවා. සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියලා. ඒකෙදි මේ මෑත කාලේ ඔප්නම් වල ගත්ත සමාධිය තමයි වැඩියෙන් වැඩ කරන්න කියන සෙල්ලක්කාර සමාධිය තමයි විපස්සනා සමාධිය කියන්නේ ඒක උගා කඩුවේ අර්ථකථනය විදිහට කියනවා. සමත සමාධිය දන්නවා. ඒක Hindu කාර්යයක් දන්නවා, අපිත් දන්නවා, කතෝලික ආගමක් දන්නවා, සූෆිසම් වලත් තියෙනවා. නමුත් විපස්සනා සමාධිය බුදුරජාණන් වහන්සේගේ අලුත්ම නිෂ්පාදනය. ඒක නැත්තම් මේ ගොනුසෙල්ලක්කාර නිෂ්පාදනයක්. විපස්සනා සමාධිය සමත සමාධියේ දෙකේම කරන්නේ හිත සමාහිත කිරීම තමයි. නමුත් සමත සමාධියේ එකම අරමුණක් දිගේ අරමුණේ තියෙන මේ එක පැතිකඩක් මත තමයි සමාධිය යන්නේ. විපස්සනා සමාධියේ මාරු වෙන අරමුණු මත. අරමුණු මාරු වෙද්දී ඒ මාරු වෙන අරමුණු මත සමාධිය ඇති කරන එක. ඒ නිසා සමත සමාධිය ටාගට් බෝඩ් එකක් තියලා ඒකට වෙඩි තියන්න හරි ඊතල විදිහින් හරි පුරුදු කරනවා. විපස්සනා සමාධියේ පයින් පිම්මට වෙඩි තියන්න ඉගෙන ගන්නවා. දෙකෙන්ම කරන්නේ කෘත්‍ය සමානයි. නමුත් උපේන ක්‍රමේදී සමත සමාධිය සම්මුති අරමුණක් මතයි උඩලා ගන්න. විපස්සනා සමාධිය සම්මුති අරමුණක් නෙවෙයි අත්දැකීමක් මතයි. අත්දැකී හැක්කක් මතයි ගොඩ නැගෙන්නේ. සමත සමාධියේ හිත හිරිවට්ටන අතර විපස්සමාධියේ හිත අවශ්‍යලා ගන්න. අවශ්‍යලාන අරමුණු කරන සමාධිය අරමුණේ අනිත්‍ය දුකනාත්ම දකින. සමත සමාධියේදී අරමුණේ අනිත්‍ය දුකනාත්ම බලන්න ගතියක් නැහැ. ඒකේ නිදි ගන්න පුළුවන්. ඒකේ බහැගෙන සැප විඳින්න විතරයි පුළුවන්. සමථ සමාධිය ඒ නිසා ඇනස්තීජි ඇනස්තීෂියා වගේ එකක්. සීනති කරනවා වගේ මුළු ඇඟම කරදරයකට ඔපරේෂන් කරනකන් තියනවා. විපස්සනා සමාධිය ලේ පිට කැපිල්ලක් තියෙනවා. ඇනස්තයිස් කරන්නේ ලේ පිට කපන්නේ. පණ සීද්ධි කපන්නේ. ඒ නිසා සමාධිය අත්‍යවශ්‍යයි. ඒක නිසා ඇත්තටම ඕන විපස්සනා භාවනා ක්‍රමයක මුල් කොටස සමාධිය සඳහා තමයි යෙදෙන්නේ. අපි ආනාපානේ නැවත නැවතත් දකිමින් එහිම හිත යොදවනකොට කරන්නේ සති සමාධි වඩවන එක. වැඩුවට පස්සේ ඒක හැලෙනවා. ආනාපානෙ හැලෙනවා ඊට පස්සේ වේදනාවලට චිත්ත ධර්ම වලට ධර්මතාවලට කොයි එකටත් අර යොදාගත්ත සමාධිය පාවිච්චි වෙනවා. ඒකට සමාධිය මොට්ට වෙනවා. සමාධිය චිවුණු බාගෙන ආයෙත් ආනාපානෙන්න මොට්ට ගාවේ ගෙවලා ගෙවලා ගාලා ගාලා ගාලා ආයෙත් දානවා වේදනාවලට චිත්ත විදියට තම තමයි බොහොම ලස්සන මේ අවස්ථානුකූලව ප්‍රායෝගික වැඩ පිළිවෙල තමයි විපස්සනා සමාධිය කියන්නේ. ඒ නිසා සමාධිය අලුත් අක්ෂර කරන්න එපා. ඒ කියන්නේ ඒකෙදි හිතවත් අගන්නතු සමාජේ නෑයි කියලා හිතන්නේ නැතුව ඒ කියන්නේ සමාජයේ දැන් මේ වර්ගීකරණය වර්ගීකරණය කරගන්න හදන සමත සමාජය විපස්සනා සමාජය කියන්නේ මොකද්ද කියන එක ප්‍රශ්න නගන්න විපස්සනා සමාජය කියලා කියන්නේ අරමුණු මාරු වෙද්දි ඒකේ අනිත්‍ය දුක් අනාත්ම හෝ ස්වභාවික ලක්ෂණ හෝ ඇති හැටි දැකීමට ගන්නා විවෘත භාවය, අවදි භාවය. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අරමුණක මුලැමැදාක දැකීම තමයි විපස්සනාව කියන්නේ. විපස්සනා කෙටියෙන් අර්ථකථනය කරන්න පුළුවන් එකක් තමයි අලකුණක මුලැමැදාක දැකීම. ඒ නිසා අපි දන්නවා සති සමාධි නැති දියුණු වෙන හිතට අරමුණ වේච්ච මූල කර්මත්තා. ආනාපාන. ආනාපානේ මුලැමැදාක දකින්න හිත ඇති වුණාට පස්සේ ඒ හිතට බෑ හිතවිල්ලක් එනකොට ඒකේ මුලැමැදාක නොදකයිද. ඒ හිතට බෑ එන වේදනාවක මුලැමැදාක නොදක ඉන්න. ඒ හිතට බෑ එන සද්දක මුලැමැදාක නොකින් මොකද ඒක දැන් මේ අලුත් ඉගෙනගත්ත කලාවක් නේ මේක දැන්. හිත හැම එකටම යොදවලා බලන්න. කැඩෙනවයි කියලා හිතන මේ ශක්තිය නැසුම් ආයෙත් මූල කර්මස්ථානේ දාලා මේක උප කරගන්න. මේක පීය ගන්න වගේ ෂාක් කරලා ගන්න. අරගත්තට පස්සේ ආයෙත් හිත එන වේදනාවක එන ආනාපානක එන පිම්බීම හැකිලිමක එන හිතවිලි හැමදේක මුලැමැදාක දකින්න. ඒ නිසා මුලැමැදාක දැකීම තමයි විපස්සනාවේ පරමාර්ථය. නමුත් ඒක දකින්න සතිය සමාධිය අවශ්‍යයි. ඒ සමාධිය මූල කර්මස්ථානයේ පිරිමැදීමින් තමයි අපි උපතියන්නේ. ඉස්සරහට යනකොට වේදනාවක මුලැමැදාක දක්ව දවසේ ලොකු සතුටක් ඇති වෙනවා. හරි අර කිව්වා වගේ ඊට පස්සේ දන්නවා වේදනාව කියලා කියන්නේ උරගලක් වගේ සත්‍ය සමාධිය දිනු කරගන්න පුළුවන්. හිතේ ඇති වෙන ආකල්ප දකින්නකොටත් ඒකේ මුලැමැදාක දකින්නකොට ඒක නිකන් විශේෂ ශේෂ්ත්‍යක් වෙනවා මඟ මාගේ ඇහිවීමෙන් තොරව. එතකොට නම් ආයෙ මූල කර්මස්ථානට ගිහිලා ගගා ඉන්න දෙයක් නැහැ. කතුරක් අඟුරු කපන්න කපන්න කතුර ෂාප් වෙනවනේ. ඒ වගේ වහන කර කර යන්න ගියාම මුල් මට්ටමේ තමයි ඒක නැවත නැවත පන්න දෙතිය තිය ඔපෝතියට යන්න ඕනේ ඉස්සරහට ගියාට පස්සේ ඒකම තේරුම් අරගන්නවා තමන්ගේ ඒ සතිය සමාධිය වඩා ගන්න. මේ ඒ වෙලාවට යනකොට අර ආශයන්තරාව වේගෙන් ගිහිල්ලා තට්ටයට වෙනස් කරලා එහෙම දැන් අහසත් නැගලා තියෙනවා. පොළවේ යනකොට නම් පොළවෙන් තමයි ගැම්ම ගන්නේ. නමුත් යම් කිසි තැනකට ගිහිල්ලා එයා දන්නවා දැන් තත් හැටි වෙනස් කරපු ගමන් විශ්ෂණ උනේ. විශ්ෂණාට පස්සේ ඒක වෙන සමබර භාවයක්. දැන් ඝනේ සමබර නෙවෙයි තියෙන්නේ වාල්ජේ තරලයක සමබර භාවයක්. ඒ වගේ විපස්සනාව ගැම්මරකට උඩට ගියාට පස්සේ මම යන්නේ කරන්නෙක් නෑ කෙරෙන දේ තමයි. ඒ තුල සත්‍ය සමාධිය අවශ්‍යයි. ඒකේ විවිධ පැති තියෙනවා විස්තරකරනද නමුත් ඒක හොඳම දේ තමයි අත්දකින්න කොට තමයි මේක තේරෙන්නේ මොකද වෙන්නේ කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඒකේ තව ප්‍රායෝගික පැත්තකින් බැලුවොත් මතයට හැටියට දැන් අපි එදිනෙදා ජීවිතේදී යොමු වෙච්ච භාවනා තත්ත්වයක ඉන්නවනම් විපස්සනාමි දැන් අපි භාවනා කරන වෙලාවේ සත්‍යයක් ඇහෙනවනම් එතකොට අපි තුල මුලදී ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. තරච්චලයක් හරි මොකක් හරි. එතකොට අපි ඒකේ මුල මැද අග කියන දේ විතරක් දකින්න தත්වයට මනස දියුණු වෙලා නම් ස්වභාවිකවම එතකොට හරච්චනයක් කියන දේ පේන්න ඉස්සෙල්ලා අර අවස්ථා තුන අපි දකිනවා ඒ අවස්ථා තුන දැක්කට පස්සේ අපිට අර කෙරෙහි තියෙන ප්‍රතික්‍රියාවට උඩට එන්න බැරි වෙනවා එතකොට අපි සමාජය තුලින් වඩන ධ්‍යාන තත්ත්වයක හරි සමාධි තත්ත්වයක හරි කියන්නේ අනිත් ක්‍රමයට වඩන සමාධි තත්ත්වයක අපි දෙකටම පාවිච්චි කරන විපස්සනා සමාධිය හා සමත සමාධිය කියලා. දැන් සමත සමාධියේදී වෙන්නේ නිවර්ණ වල යටපත් කිරීමක් එක්තරා ආකාරයකට යටපත් කරලා පටන් ගන්නවා. නමුත් මෙතෙන්දී මුල මැද අග කියන දේ අපිට පේනකොට අතන ප්‍රතික්‍රියාවට ඔළුව උස්සන්න බැරි වෙනවා. මොකද ඒක ස්ටේජස් වල ඉවරයි. ඊට පස්සේ ආපහු අලුත් දෙයකට අපි අලුතෙන් මුණ දෙනවා. එතකොට අර නීවරණය කියන දේ එතන බිහි වෙන්නේ නැහැ. එතකොට ඒක අපි එදිනෙදා ජීවිතයට ගත්තොත් දැන් අපි අපි දැන් අපි භාවනා නෙමෙයි කියන්නේ එදිනෙදා ජීවිත සාමාන්‍ය ජීවිතයේදී අපි කෙනෙක් දකිනකොට අපිට ඇතුලෙන් එන අප්‍රසන්නකම. තව කෙනෙක් දකිනකොට අපිට ඇතුලෙන් කැමැත්තක් ඇති වෙනවා. දැන් ඕකේ අර විදිහට ට්‍රේන් එක අපේ ඇඟට කිඳා බැහැලෙන මානසික ව්‍යුහයට ඊට පස්සේ මුල මැද අග ඒක ප්‍රවාහයක් වගේ යනකොට අර නීවරණ தත්ත්වය ඇලීමක් ගැටීමක් මොනවත් ඉති නැති නේද එතන අර ස්වාමීන් වහන්සේ කියන වගේ පුහුණු gediye තිබ්බා වගේ අස්සය උඩ එතන එතන එතන එතන වර්තමානයේ තුල සමාධි தත්ත්වයක් නීවරණ යටපත් වෙච්ච தත්ත්වයක් නිකම්ම තියෙනවා يعني සෑම වාදයක්ම අරමුණක් කරනවා ඒක. ඉස්සර වාද කියලා අරමුණට බාධානේ ශබ්ද කියන්නේ. අරමුණට බාධානේ හැඟුම් කියලා කියන දේ හැඟුමෙත් මුලමඳාක දානවා. ශබ්දෙත් මුලමඳාකන ඉස්සර මේවා බැහැර කළ යුතු කරදරකම් කරත්තා. දැන් ඒක තුලම ධර්මයේ රාරේ මත කරන්නේ. ඒක තුලිමුත් ඒ කියන්නේ කායන ප්‍රසන පස්සේ වේදනාන ප්‍රසන වේදනා පස්සේ චිත්තාන ප්‍රසන කියලා එනේන දේ ගත යුතු සාරය ගන්න දැනගන්න. ඒ නිසා ඉස්සර බැහැර කරන්න උත්සාහ කරපු දේවල් වල හොඳ පැත්ත ධර්ම රසය මතු කර ගැනීම වුණාට පස්සේ මේ බුදුහාමුදුරෝ නෑ හමන හුලඟ දිහා බලලා නිවන් දකින්න. පත් වෙන ගින්දර දිහා බලලා, ගලන වතුර දිහා බලලා ධර්මයේ මතු කරන හැටි දන්න. ඉස්සර නෑ ඉස්සර භාවනා කරන්න කියලා සද්ද නැති තැනක සම්පූර්ණ தত্ত্বෝනේ වඩන්න. මොකද දිනු පුහුණු කරපු එකනට කොඩි ගහයට ගියත්, දෙන්දගම්පලෙ හිටියත් එන ඕන දෙයකින් භාවනා වඩා ගන්න හැටි දන්න. ඇත්තට බුදුරජාණන් වහන්සේට ඕනේ අන්න එහෙම ශිෂ්‍ය પરම්පරාවක් ඇති කරන්න. මේ තවානක තියෙන පළගොයේ මේ අවුව වැටෙන්නේ නැතුව වැස්ස වැටෙන්නේ නැතුව රැකගෙන ඉන්න එක නෙවෙයි. එහෙම රැකලා මහ පොළොවේ හිටියවට පස්සේ එකක් තමයි දරා ගන්න එපායි. භික්ෂුවක් කියලා කියන්නේ භික්ෂුණියක් කියලා කියන්නේ අන්න වගේ සම්පූර්ණ කිසිසේත්ම සිත් ගන්නසලු පරිසරයක නොවුනත් නොවැටි චරිත බිඳ ගන්න නැතුව බුද්ධ වචනේ අරගෙන යන්න ඕනේ. බුදුහමසගේ නියෝජනයක් අරගෙන යන්න ඕනේ. කිසිසේත්ම මේ ශිවපසයන් හෝ දායකයෙක් කවුරක්වත් නැතිලා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉස්සෙල්ලා අපි පුහුණු කරනකොට ඔක්කොම දෙනවා. ඊට පස්සේ ශීල් එකේ වැදට දානවා. වැදට දැම්මම පස්සේ ඕන තත්ත්වයක් අරද ඉදිරියට යන්න නම් මේ විදිහට සෑම බාධකයක්ම සාධකයක් බවට පත් කරගැනීමේ වැඩපිළිවෙල අවශ්‍යයි. ඒක සමතේදී එතර පුරුදු කරන්න. ඒක ඒක ලෝකේ සම්මින්නේ සබඳු කියන එක එහෙම ඒක නිසා තමයි අරමුණු කරන්න පුළුවන් කියන්නේ. ලෝභ දෝෂ මොහේනෝ නම් අරමුණක් වෙන්නේ නැහැ. අරමුණට බාධාවක් වෙනවනේ. දැන් මේ බාධාවෙමුත් ලෝභ දෝෂ මොහේනෝ වෙනුවට මේක මුල මේක මැද මේක අග. කියලා ධර්මතාවය මතු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන වගේ තමයි සංස්කාර ස්වභාවය කියන වගේ උපාදිත භංග කියන එක රාගෙත් තියෙනවා, ද්වේෂෙත් තියෙනවා, සද්දෙත් තියෙනවා, හිතවිල්ලෙත් තියෙනවා කියලා හැම දෙයකම පොදු ලක්ෂණ දක්වනවා. සම්පති ලක්ෂණේ නැත්නම් සාමාන්‍ය ලක්ෂණේ වශයෙන් දකින්න පටන් ගත්තට පස්සේ මේ තේරිලි බේරිලි නැතුව යනවා. මේක වීම වේවා මේක නොවේවා නැහැ. සියල්ලම සමබර වෙනවා. මේක හරියට කියන ගංගානංගගේ වැලි තලාවක් තියෙන වැලියට වගේ කිසිම වැලියට දෙකක වෙනසක් නැහැ. එතකොට මේ පුද්ගලයා දේවල් කෙරෙහි සැලෙන ගති නැහැ. මම මේ උපේක්ෂා ගතිය ඇවිල්ලා ලාභෙදිත් පාඩුවේදිත් යසෙත් අයසෙදිත් සමබර වෙන ගතියක් තියෙනවා. නැවතත් මතක් කරනවා ඕවර් ටයිම් පැය භාගයයි. දැන් ආපහු ආපහු කියනවා නම් ඒකට So I am forcing to stop the discussion because we have done overtime half an hour. 9:30. එනිසා අපි මේ දවසේ වැඩිමාව කිරීමක් වශයෙන් අපි ඊතාවතා ආති ගාථා සද්ධානා කළා. අපි මේ වැඩ තුන්වෙනි දවසට සාර්ථකව නිම කරගන්න පුළුවන් උනේ මේ සංවිධානය කරපු ඇත්තෝ පෙනී උපෙනී උදව් කරපු සියලු දෙනාගේම කරුණාමයි නිසා ඔය මේ පෙනී උදව් කරනකොට විශාල පිරිසක් නොපෙනී උදව් කරනවා ඉතින් ඒත් අපි යමක් ආපහු බලාපොරොත්තු වෙන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නේ අපි ධර්ම රසය විඳගෙන පිං බෙදෙන වේලාවෙදී යත්තන්නත් ඒ පිං කොටස අරගෙන සතුටු වෙන්න කියන එකයි නිසා අපි මුදිතාවෙන් යුක්තව පෙනී නොපෙනී උදව් කරන සියලු සත්පුරුෂ මණ්ඩල අපේ පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම අපි තනු වැඩි දෙමාපියෝ ඥාති පිරිස් මෙතන හිටියානම් අනිවාර්යයෙන්ම සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. ඉතින් නැති ඇත්තෝ ගැන අපි හිතන්න තියෙන්නේ ඇත්තන්ගේ ලේස් මස් වලින් තමයි අපි හැදිලා තියෙන්නේ. ඉතින් කාල් මේ රැස් කරගත්ත පින ඒ ඇත්තෝ ඉන්නා තරඟ සිට දකිත්වා. දැකලා අනේ සාදු කියලා පින්හන වේදෙන්නේ සැප සාදා ගනිත්වා කියලා. අග අපිත් මේ උදේ ඉඳලා හැන්දෑ වෙනකන් මේ নানা ආකාරයෙන් සම්පාදනය කරන මේ චිත්තක්ෂණේ කිසිසේත්ම ලාභේ පිණිස නොවේ සත්කාරයක් පිණිස නොවේ මේ වෙන කාම සැපයක් පිණිස නොවේ අනිවාර්යයෙන් බුද්ධ ධර්මයෙන් වහන්සේලා පැමිණවට වදාළේ සාන්ත සුන්දර නිවන පිණිසමයි ඒ නිසා මේ කුසල් ශක්තිය නිසා අපිට බුද්ධ ධර්මයෙන් වහන්සේලා පැමිණවට වදාළේ සාන්ත සුන්දර නිවස මේ සුවය චිත්තා විඥානයේ සුඛ ප්‍රතිපදාවෙන් ළඟා කර ගැනීමට මේ අපේ ප්‍රයත්නයේ කාන්තේ හේතු ආසනා වේවා කියලා. ඉතින් අදාසින් අපි එත්තවතාචාති ගාථා සජ්ජායනා කිරීමෙන් අද දවසේ සතිವಾರේ සමාප්ත කරනවා. එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා තාචගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සිද්ධායත්තාවතාචගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු දේශනං සත්තා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා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 සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සිල් දිනාටම තෙරුවන් සරණයි සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත් සුවපත් සුවපත්